ඉන්දික මහත්මයා ඔබතුමාට මයික් එක ඔන් කරන්න පුළුවන් මොකද? අවසරයි හම්දුනේ දැන් හම්බුණා. මට එක ප්‍රශ්නයක් ඇති වුණා අපේ හම්දුනේ අපි චන්ද්‍රවිමල හම්දුරදර ಗುಣ මේ මච්චරය ගැන කියලා තිනවනේ. එතකොට ඒ ගුණය තියෙන අයට ඒක ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපේ හම්දුනේ මේ ඒක අර අපි කියමු නුගුණ තියන අය දැන් අපි කියමු පාතල් නායකෙක් වගේ කෙනෙක් එයාටත් ඒ වගේ එකක් තියෙන්න පුළුවන් මේ මගේ පොඩි පොඩි අපරාධකාරයන්ට මගේ මට්ටමට එන්න දෙන්න බෑ මේ ඒ වගේ ඒ ඒක ගැන උන්වහන්සේ සඳහන් නොකර තියෙන මොකක් හරි විශේෂ ඔබ අන්සර හිතා ගන්න පුළුවන්ද? දැන් එතන ඇත්තටම එහෙමත් වෙන්න පුළුවන්. හැබැයි එහෙම වෙන්න පුළුවන් වෙන්නේ මොකක් නිසාද? එයා ඒ ඒ තමන් තුළ තියෙන කාරණය යම්කිසි ගුණ. එතකොට ඒක සමහරට ගුණ කතාවට නෙමෙයි අර ලාභ මච්චරිය කියන තැනට එන්න පුළුවන්. දැන් මොකද ඒ පාතාල නායකයාට දැන් ලොකු ශක්තියක් හැදිලා තියෙනවා. ඒ නිසා දැන් එයාට පාතාලය සම්බන්ධව මිදීමරුවම අපරාධ සම්බන්ධව දැන් එයා ළඟට තමයි ඕන කෙනෙක් එන්නේ දනගාගෙන. අපිට මේක කරලා දෙන්න කියලා. එතකොට එයාට තමයි ප්‍රතිලාභය වැඩි. එතකොට ඒ ලාභය ගිලිහිලා යන්න පුළුවන් තව කෙනෙක් ඒ මට්ටමට ඇති වුණොත්. එතකොට ඒක ලාභ මච්චරිය වෙන්නත් පුළුවන්. එතකොට එයා දකිනවා නම් ඒක තමන්ගේ ගුණයක් හැටියට ඒක ಗುಣ ಗುಣ කියලා ගන්න බෑ ඒක. මොකද ಗುಣ කියලා හඟින්නෙම යහපත් දෙන්නේ. ඒ පැත්ත නිසා. ඊට පස්සේ ධම්මමච්චරිය කියලා ගත්තන් පස්සේ අතන ත්‍රිපිටක ධර්මය. ඒ නිසා එහෙම හේකුත් එතන නැහැ. ඒ නිසා එයා ඒක ගුණයක් හැටියට වරදවා වටහා ගත්තොත් ඉතින් ඒක ඒ ගුණයයි කියලා හිතාගත්තු නිසා මේ ප්‍රශ්නේ එන්නේ. ඉතින් මම හිතන්නේ ඒක අමුතුවෙන් කිව යුත්තක් නොවන නිසා වෙන්න ඇති. ඒක විශේෂයෙන් එතන සිහිපත් කරලා නැත්තේ. එතකොට එතන ලාභ මච්චරිය තමයි ප්‍රධාන වශයෙන් ඇති වෙන්න ඉඩ කඩ තියෙන්නේ. මොකද ගුණයක් කියලා එතන එකක් නැහැ. තියෙන්නේ දුර්ගුණයනේ. එතන දුර්ගුණයෙන් ප්‍රකට වෙලා. ඉතින් මේ මට්ටමට තව කෙනෙක් ආවොත් Tamanට ලැබෙන ලාභ ලෝභ ටික ප්‍රසිද්ධිය අවධානය නැති වෙනවා.